යදි මංජේට්ඨ කාය දුරත්ත වන්නමේ වස්ස අපරිසුද්ධ වන්නමේ වස්ස තං කිස්ස හේතු අපිරිසුද්ධත්තා භික්කවේ වත්තස්ස ඒවමේව කෝ භික්කවේ චitte සංකලිට්ඨේ දුග්ගති පාටිකංකාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි පසුගිය දින කීපයේදී නැත්නම් පසුගිය සති කීපයේදී විශේෂයෙන්ම මතක් කරගත්තේ සමාධිය මුල් කරගත් දේශනා කීපයක් මොකද එතෙන්දී අපිට වැදගත් වුණා මොනවාද මේ සමාධියක් වඩන්න ගියාම නැත්නම් සමාධියක් දියුණු කරන්න ගියාම අපිට පැමිණෙන බාධාවන් අපි සැලකලිමත් විය යුත්තේ කුමන කාරණා සම්බන්ධයෙන්ද කියන වගේ මෙන්න මේ බඳු කාරණා කීපයක් දැන ටිකක් දැනුවත් වෙන්න. ඉතින් එතකොට අපි තේරුම් ගත්තා උපක්ලේශ කියලා දෙයක් තියෙනවා. ඒවා ගැන යම් පමණකට සැලකිලිමත් වෙන්න වෙනවා. ඉතින් මේ උපක්ලේශ ධර්ම 11ක් ගැන අපි උපක්ඛිලේශ සූත්‍රය මුල් කරගෙන සාකච්ඡා කළා. එතෙන්දී ඇත්තටම උපක්ඛිලේශ වචනය යෙදලා තියෙන්නේ අර සමාධියට බාධා කරනවා කියන අර්ථයෙන්. එතකොට අපි සමාධියක් දිනු කරනවා, චිත්ත ඒකාග්‍රතාවයක් හදාගන්න උත්සාහවන්ත වෙනවා. ඒ චිත්ත ඒකාග්‍රතාවයට පටහැනිව එහෙමත් නැත්නම් ඒකට බාධා වෙන අන්දමින් තවත් අපේ හිත ඇතුලේ විවිධ කෙලෙස් ක්‍රියාත්මක වෙනවා. එහෙමත් නැත්නම් යම් යම් කාරණා සිද්ධ වෙනවා. අපි ඒවා ගැන දැනුවත් නැත්නම් අර සමාධිය හදාගන්න යම් පමණක බාධාවක් සිද්ධ වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ අනුරුද්ධ සාමීන් වහන්සේට මතක් කරලා දෙනවා මෙන්න මේ බඳු උපක්ලේශ ධර්ම පිළිබඳව දැනුවත් වෙන්න. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒවා හිතින් දුරු කරගන්න, ඒවා ගැන සැලකිලිමත් වෙන්න උත්සාහත් වීමෙන් පස්සේ ඔන්න සමාධිය ටික ටික සකස් වෙලා එනවා. එතකොට මේ අර්ථයෙන් ගත්තහම උපක්ලේශ කියන වචනය විශේෂයෙන්ම සමත භාවනාවකට බාධා කරන එතෙන්දී අපි සැලකීමත් යුතු සමග යෝගාවචරයේ විශේෂයෙන් සැලකීමත් යුතු කෙලෙස් සමූහයක් වශයෙන් කුඩා කුඩා කාරණා සමූහයක් වශයෙන් හඳුනගන්න පුළුවන්. ඊට පස්සේ මේ උපක්ඛිලේශ කියන වචනය විපස්සනා විදිහට යදෙනවා. ඒ තමයි විපස්සනා උපක්ඛිලේශ කියන වචනය. ඒක යන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මොකද විපස්සනා භාවනාව වඩන්න ගියාමත් හිතේ විවිධ අන්දමකින් බොහොම සියුම් අන්දමින් අපි රැවටෙන අන්දමින් උපක්ලේශ මතුවෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි සාමාන්‍යයෙන් දන්නා හඳුන්න රළු මට්ටමේ කෙලෙස් නෙමෙයි මෙතන කතා කරන්නේ ඊට වඩා බොහොම සූක්ෂම මට්ටමේ අපිට ක්ලේශයක් කියලාවත් හඳුනා ගන්න බැරි මට්ටමේ ක්ලේශ කෙලෙස් ස්වභාවයන් තමයි කතා කරන්නේ. ඉතින් අන්න ඒ බඳු විපස්සනා උපක්ලේශ 10ක් ගැනත් විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේදී කතා කරනවා. ඉතින් අපි ඊළඟ දේශනාවලදී ඒවා ගැනත් යම් තාක් දුරකට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. ඊට පස්සේ මේ උපක්ලේශ කියන වචනය තුන්වෙනි අර්ථයකින් දහමේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ තමයි රාග, ద్వේෂ, මෝහ කියන මේ සාමාන්‍යයෙන් අපි දන්න ඒ අකුසල මූල පාදක කරගෙන යම්කිසි කෙලෙස් ස්වභාවයන් හිතේ ඇති වෙනවද? අන්න ඒවටත් උපක්ලේශ කියලා වචනේ යෙදලා තියෙනවා. ඒ කියන්නේ පොදුවේ කෙලෙස් වලටත් ඒ කියන්නේ රාග, ద్వේෂ, මෝහ කියන ප්‍රධාන මූල අපිට සැහැල්ලුවෙන්ම හඳුනා ගන්න පුළුවන්, පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒවා මුල් කරගෙන හිතේ පහළ වෙන අනිකුත් සියුම් අන්දමේ පෙනී සිටීම කෙලෙස් ස්වභාවයන් හඳුන ගන්න අමාරුයි. අන්න ඒ බඳු කෙලෙස් වලටත් උපක්ලේශ කියන වචනය දහමේ යෙදලා තියෙනවා. ඉතින් එතකොට අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ බඳු උපක්ලේශ ධර්මයන් පිළිබඳවයි. නැත්තම් මේ වත්තුපම සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අන්න ඒ බඳු රාග ද්වේෂ මෝහයන්ගේ විහිදයාමක් වශයෙන්. ඒවා විවිධ ස්වභාව වශයෙන් ඉදිරිපත් වීම වශයෙන් හිතේ පහළ වෙන සියුම් කෙලෙස් ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්න තමන් වහන්සේ විසින් ඉදිරිපත් වෙනවා. භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කළා බුදුරජාණන් වහන්සේ කියනවා උපමාවක්. මහන්නේ යම්කිසි දුරු වර්ණ වෙච්ච වස්ත්‍රයක් තියෙනවා අපි දුමු මේ රෙදි කඩක් තියෙනවා අන්නේ රෙදි කඩ යම්ස කෙනෙක් විවිධ වර්ණ ගන්නවන්න උත්සාහන් උත්සාහවන්ත වෙනවා. ඒ කියන්නේ මේවා. රෙදි කඩ ඇත්තටම දැනටමත් හොඳටම අපිරිසුදුයි. අපි තුමු දැලි කුණු වැගිරිලා, දූවිලි ගෑවිලා, මජං ගෑවිලා, ඉතින් ඔය වගේ নানা ප්‍රකාර දේවල් මේක දැනටමත් ඇසුරු කරනවා. ඒ නිසා මේක දැනටමත් දුර්වර්ණ වෙලා තියෙන, අපිරිසුදු වෙලා තියෙන. හැබැයි ඒ ගැන ඒ පිළිබඳව සැලකිලිමත් නොවි යම්කිසි රජකෙක් නැත්තම් අපි කියන ඒ රෙදි වර්ණ ගන්වීම සඳහා උත්සාහවන්ත වෙන යම්කිසි තැනැත්තෙක් අර රෙදි කඩ අර අපිරිසුදු දුරු වර්ණ වෙච්ච රෙදි කඩ අරගෙන ඒකට නිල් පාට වෙන්න පුළුවන් සුදු පාට වෙන්න පුළුවන් රතු පාට මේ නිල් පාට වෙන්න පුළුවන් රතු පාට වෙන්න පුළුවන් මදටිය පාට වෙන්න පුළුවන් ඔය වගේ নানা ප්‍රකාර පාට ගන්වන්න දැන් අපි සරලව අද කාලේ වචනින් කියනවා නම් ඩයි ගහන්න උත්සාහන්ත වෙනවා ඉතින් මෙහෙම කරන්න උත්සාහවන්ත වුණාට බුදුරජාණන් වහන්සේ කියනවා අර වස්ත්‍රය තව තව දුර්වර්ණ වීමක් මිසක් අර එයා උත්සාහවන්ත වෙච්ච පාට ඒ වර්ණය මේ වස්ත්‍රයට පහසුවෙන් ගැන්වීමක් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? ඒ ඒ වස්ත්‍රය අපරිසුද්ධාතස් අපරිසුද්ධා භික්කවේ වත්තස්ස. මේ වස්ත්‍රය දැනටමත් අපිරිසුදුයි. දුර්වර්ණ වෙලා තියෙන්නේ, දැලිකුණු ගෑවිලා තියෙන්නේ. ඉතින් හරියටම අපිරිසුදු වස්ත්‍රයක් නිසා අර අපි කොච්චර ඒක හොඳ පිරිසුදු වර්ණයක් ගන්වන්න උත්සාහවන්ත වුණත් ඒක හරියට ඒ කාර්යය ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ බුදුරජාන් වහන්සේ කියනවා "ඒව මේවකෝ භික්කවේ චitte සංකිලිට්ඨේ දුග්ගති පාටිකංකා." ඉතින් යම්සි කෙනෙක්ගේ හිත අපිරිසුදු වෙලා තියෙනවා නම් එයාට දුගතියක් තමයි කැමති වෙන්න සිද්ධ වෙන්නේ. එහෙනම් අපි සිත අපිරිසුදු වෙලා තියෙද්දි අපිට අර වගේ ලොකු පිරිසුදු බවක් එහෙම නැත්නම් සුගතියක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද දැනටමත් හිත අපිරිසුදු. කෙලසුන්ගෙන් අපිරිසුදු වෙලා වර්ණ ගැන් වෙලා දුර්වර්ණ වෙලා තමයි හිත තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා මේ කෙලස් නැත්නම් උපක්ලේශ හිත දුර්වර්ණ කරන එබඳු දහම් මොනවද කියන එක හඳුනගන්න අවශ්‍යයි. දැන් ඒකෙම අනිත් පැත්තත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම්කිසි තැනැත්තෙක් හොඳට පිරිසුදු වස්ත්‍රයක් සුදු පාට පිරිසුදු වස්ත්‍රයක් අරගෙන. ඒක හැබැයි හොඳටම පිරිසුදුයි. අලුත් වස්ත්‍රයක්. ඉතින් එයා මොකද කරන්නේ අර වගේම විවිධ වර්ණ ගන්නවන් උත්සාහන්ත වෙනවා. නිල් පාට වෙන්න පුළුවන්, රතු පාට වෙන්න පුළුවන්, මදටිය පාට වෙන්න පුළුවන්. ඒ වගේ බොහොම පිරිසුදු හොඳ ලස්සන වර්ණ ගන්නවන් උත්සාහන්ත වෙනවා. එතකොට මේ වර්ණය එයා කැමති වෙච්ච වර්ණය මේ වස්ත්‍රයට ගන්නවන්න පුළුවන්. හොඳට ඒ පාට යාට ඇලිලා හිටිනවා. වර්ණය ගැන්වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේකට හේතුව තමයි මොකද ඒ වස්ත්‍රය හරිම පිරිසුදුයි. මේ රෙදි කඩ බොහොම පිරිසුදු රෙදි කඩක්. ඒක දුර්වර්ණ වෙලා තිබුණ නැහැ, අපිරිසුදු වෙලා තිබුණ නැහැ. ඒ නිසා අර අපිට වමනා කරන පාට ඒකට ගන්වන එක එච්චර අපහසු නැහැ. ඒ හරියට ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වුණා නම් එතකොට මේ වස්ත්‍රය ඒ අදාළ වර්ණය ගන්නවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ කියනවා ඒව මේව කෝ භික්කවේ චitte අසංකිරිට්ඨේ සුගති පාටිකංකා. එලෙසින්ම මහණෙනි මේ හිත පිරිසුදු නම් එයාට සුගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් එතකොට ඒ විදිහට දේශනා කළලා බුදුරජාන් වහන්සේ දේශනා කරන මොනවද මේ හිත අපිරිසුදු කරන උපක්ලේශ? කතමේච භික්කවේ චිත්තස්ස උපක්ඛිලේසා මොනවාද මහණෙනි මේ හිත අපිරිසුදු කරන උපක්ලේශයන් ඉතින් මේ විදිහට මේ වත්රූපම සූත්‍රයේදී උපක්ලේශ ධර්ම 16ක් දේශනා කරනවා. ඉතින් අපි කෙටියෙන් එක එකක් කියාගෙන ගියොත් අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛලේසෝ. මේ දැඩි ලෝභය, විෂම ලෝභය මේ හිතේ හටගන්නා උපක්ලේශයක්. ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ලේසෝ. ව්‍යාපාදය කියන එක මේ හිතේ හටගන්න උපක්ඛලේශයක්. කෝධෝ චිත්තස්ස උපක්ඛලේසෝ. ක්‍රෝධය කියන එක මේ හිතේ හටගන්න උපක්ලේශයක්. උපනාහෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. බද්ධ වෛරය කියන එක මේ හිතේ හටගන්න උපක්ලේශය. මේ විදිහට බුදුරජාන් වහන්සේ උපක්ලේශ 16ක් දේශනා කරනවා. මේ විදිහට 16ක් දේශනා කළා. සකෝසෝ භික්ඛවේ බිකු අවිජ්ජා විපස්සම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලෝසෝති හිති විදිත්වා අවිජ්ජා විසම ලෝභං චිත්තස්ස උපක්ඛිලේසම් පජහති. ඔන්න දැන් තමයි ඇත්තටම අපි මේ දේවල් දැනගත්තා කියන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේවා දැනගෙන ඒවා ඉතින් දුරු කරන්න යම්සි යෝගාවචරයක් උත්සාහන්ත වෙනවා. නොතන තමයි අපි දැන් උත්සාහන්ත විය යුත්තේ නැත්නම් අපි සාකච්ඡා කළ යුත්තේ ටිකක් ගැඹුරින්. එයා මුලින්ම තේරුම් ගන්නවා අවිජ්ජා විසම ලෝභෝ චිත්තස උපක්ඛිලෝසෝති ඉති විදිත්වා. දැන් මේ හිතේ බලපවත්වන යම් අවස්ථාවකදී දැඩි ලෝභයක්, විෂම ලෝභයක් ඒ බව දැනගෙන එයා ඒ දැඩි ලෝභය, විෂම ලෝභය හිතින් ඉවත් කරන්න උත්සාහන්ත වෙනවා. එහෙමනම් දැන් අපිට තේරුම් ගන්න වෙනවා මොකද්ද මේ අවිජ්ජා විෂම ලෝභය? නැත්තම් මේ අපි කතා කරන මේ 16ම දැන් එහෙනම් අපිට ටිකක් තේරුම් ගන්න අවශ්‍යයි. එහෙම දැනගත්තොත් විතරයි ඉතින් අපිට ඒක හිතින් ඉවත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතුව අපි ක්ලේශය ක්ලේශය වශයෙන් හඳුනගන්න නැතිව මේ දේ කරන්න බෑ. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභෝ භික්කවේ න කායේන පහතබ්බෝ න වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. මහන්නේ මේ ලෝභය කියන එක මේ කයින් ඉවත් කරන්න බෑ. අපි අතපය මහන්සි කළා කියලා වෙහෙසුණා කියලා නැත්නම් ඇඟ හේදුවා කියලා හොඳට ස්නානය කළා කියලා. මේ ලෝභේ කයින් අයින් වෙන්නේ අපි වචන පාවිච්චි කරා කියලත් මේ ලෝභය අයින් වෙන්නේ නැහැ. මොකද ඒක තියෙන හිතේ. එහෙනම් ලෝභය අයින් කරන්න තියෙන ක්‍රමයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න අවශ්‍යයි. එතකොට පොඩ්ඩක් තවදුරටත් අපි මේ අවිද්‍යාව නැත්තම් විසම ලෝභය කියන්නේ මොකක්ද කියලා යම් පමණකට තේරුම් ගන්න අවශ්‍යයි. අපේ හිතේ සාමාන්‍යයෙන් පහළ වෙන ලෝභය අපිට දැනෙනවා. යම් දෙයක් පිළිබඳව ආසාවක්. යම් දෙයක් පිළිබඳව කැමැත්තක්. ඒකට ලොකු බැඳීමක්. ඒකට ඇලීමක්, ලොකු ප්‍රේමයක්, ආලයක්. ඒ ඇතිවීම එක්තරා අන්දමකින් ලෝභයක් කියලා සලකන්න පුළුවන්. තණ්හාවක් කියලා සලකන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ ටිකක් එහා පැත්තකට ගියාම සමහර විට අනිත් කෙනෙක්ගේ දෙයක් පිළිබඳවත් අපේ හිතේ ලෝභයක් ඇති වෙන්න පුළුවන්. ආසාවක් ඇති වෙන්න පුළුවන්. බැඳීමක් ඇති වෙන්න පුළුවන්. එමත් නැත්නම් ඒ පිළිබඳ ලොකු තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේක මේක මේ අනුන්ගේ දෙයක්. ඒතර මේ අනුංගේ දෙයක් පිළිබඳව Taman සන්තක නොවන දෙයක් පිළිබඳව අපේ හිතේ ඇතිවන දැඩි ලෝභය විෂම ලෝභයක් වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. කියන්නේ මේ අපිට ආයතින් නැති වෙනත් වස්තුවක් අනුන්ගේ වස්තුවක් පිළිබඳව අපේ හිතේ හැබැයි දැඩි ආසාවක් ප්‍රබල කැමැත්තක් ප්‍රබල වමනාවක් ප්‍රබල තණ්හාවක් ඇති වෙලා තියෙනවා නම් අන්න ඒක විෂම ලෝභයක් වශයෙන් හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් එතකොට ඒ බඳු විෂම ලෝභයක් අපිට හඳුන ගන්න බැරි වුණාම තමයි එක්ක කෙනෙක් හොරකම් කරන්න ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඒක කඩා වඩා ගන්න මංකොල්ල කන්න ඉදිරිපත් වෙන්නේ නැත්නම් අයථාන්දමින් ඒ වස්තුව පරිහරණය කරන්න උත්සාහන්ත වෙන්න කාම මිත්‍යාචාරයකට වැටෙන්නේ ඔන්න විෂම ලෝභය විෂම ලෝභය වශයෙන් හඳුනා ගන්න බැරි වීම නිසා ඉතින් ඇතැම් වෙලාවට මොකද වෙන්නේ විෂම ලෝභය අපිට විෂම ලෝභය වශයෙන් හඳුනා ගන්න බැහැ ඉතින් අපි ක්‍රියාත්මක වෙනවා අපි ක්‍රියාත්මක වෙන්න ගිහිල්ලා අපේ සීලය බිඳ ගන්නවා භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් සමහරවිට ඔන්න සංඝාදිශේෂාපත්තියකට පරාජිකාපත්තියකටපත් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ගිහිල්ලා ඊටාම සීල විපත්තියකටපත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ සීලය අභිභවා ගිහිල්ලා ඉක්මවා ගිහිල්ලා වීතික්‍රමණයක් වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔන්න කනගාටු වෙනවා. අනේ මෙහෙම දෙයක් වුණානේ මට මේක පාලනය කරගන්න බැරි වුණානේ හිතේ ආපු ආසාව පාලනය කරගන්න මට බැරි වුණානේ මං කාමයේ වහලෙක් වුණානේ කියලා ඔන්න අපි පුදුම විදිහට ඊළඟට පශ්චාත්තාප වෙනවා පසුතැවෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා කොහොමද එහෙනම් මේ මේ සිද්ධ වෙන විපතින් මිදෙන්නේ? අපි හිතේ පහළ වෙන විෂම ලෝභය එහෙනම් අපි විෂම ලෝභයක් වශයෙන් හඳුන ගන්න සිද්ධ වෙනවා. හඳුනගෙන ඒකේ ග්‍රහණයට හසු නැතිව ඒකේ වහල්භාවයට හසු නැතිව විෂම ලෝභය හිතින් දුරු කරගන්න උත්සාහන්ත විය යුතු වෙනවා. ඉතින් අපිට ඒක සරලව ඇතම් කෙනෙක් තින් දානයක් දීලා යම් පමණක අනිත් අයත් එක්ක බෙදා හදාගෙන ජීවත් වෙන්න උත්සාහන්ත වෙලා මේක පොඩ්ඩක් සමනය කරගන්න උත්සාහන්ත වෙනවා. නමුත් අපි ඊට වඩා ගැඹුරකට ඊට වඩා හොඳ පරිණත විසඳුමකට යා යුතු වෙනවා. ඉතින් තමයි ඇත්තටම අපිට සතිපට්ඨානයක් බොහෝසෙයින් උපකාර වෙන්නේ. කොහොමද අපි මේ අපේ හිතේ හටගන්නා මේ ලෝභය, ලෝභයේ වශයෙන් තේරුම් ගන්න. ඉතින් ඒකම අපි සතිපට්ඨාන සූත්‍රයෙන් සඳහන් වෙන්නේ කාමච්ඡන්දයක් වශයෙන් නැත්නම් රාගයක් වශයෙන්. ඒතර බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවේදී කියනවා සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. ඒතර යම් හෝ අවස්ථාවකදී අපේ හිතේ මේ බඳු ආසාවක්, මේ බඳු කැමැත්තක්, මේ බඳු රාගයක්, මේ බඳු තණ්හාවක්, මේ බඳු විසම ලෝභයක් අපේ හිතේ ඇතිලා තියෙනවා නම් ඒක මේ රාගයක්. මේක මේ තණ්හාවක්. මේකයිල ආසාවක්. මේකයිල විෂම ලෝභයක්. කියන ඒ අන්දමින්ම හඳුනාගත යුතු වෙනවා. ඒකයිල මේ මගේ රාගය, මගේ විෂම ලෝභය, මගේ තණ්හාව කියලා මේ මමත්වයෙන් ගැනීම නෙමෙයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. මේ ඇවිල්ලා රාගය, මේ ඇවිල්ලා විෂම ලෝභය, මේ ඇවිල්ලා තණ්හාව, මේ ඇවිල්ලා ආසාව. කියලා දැන් මේ හිතේ බලපවත්නා తত্ত্বය දැන් මේ හිතේ බලපවත්නා මට්ටම අපි ඒ අන්දමින්ම තේරුම් ගත යුතු වෙනවා. ඉතින් ඔන්න ඔය தත්වෙන් තමයි ඇත්තටම සතිපට්ඨානයේ ටිකක් ගැඹුරක් අපිට කතා කරන්න පුළුවන්. මොකද මේ කෙලෙස් කෙලෙස් වශයෙන් කෙලෙස් කෙලෙස් භාවය තුළ පබලා යෝගාචරයේ හඳුනා ගැනීම තේරුම් ගැනීම අතිශය වැදගත් වෙනවා. හුඟක් වෙලාවට අපිට වෙන්නේ අපිට තේරෙන්නේ නැහැ මෙහෙම ක්ලේශයක් හිතේ පහළ වෙලා තියෙනවා දෝ කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. අපි දන්නේම නැතුව ඒකේ අවනත භාවයකටපත් වෙනවා ඒකේ වහල් භාවයකටපත් වෙනවා අන්තිමට ඉතින් අපි ඒකට අනුව කටයුතු කරනවා. ඉතින් එක්ක ඕන්න සිල් බිඳ ගන්නවා, කාම මිත්‍යාචාරය යෙදෙනවා. ඉතින් নানা ප්‍රකාර විපතකට, සීල විපත්තියකට, හානියකටපත් වෙනවා. නමුත් අපි ටික ටික කායනුපසනාවක්, වේදනානුපසනාවක් දිනු කරද්දී අපිට එක්තරාන්දමක හැකියාවක් ලැබෙනවා අපේ කය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න. අපේ කයේ හිතේ පහළ වෙන වේදනාවන් දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න. මේ ඇවිල්ලා දුක් වේදනාවක්. මේ ඇවිල්ලා සැප වේදනාවක්. මේ ඇවිල්ලා උපේක්ෂා වේදනාවක්. කියලා අර වේදනාව එතන තියලා බලන්න අපිට එක්තරා අන්දමක හැකියාවක්. කුසලතාවයක්. අපි සතිපට්ඨානය හරහා වඩනවා. ඒතර අපිට පුළුවන් නිකන් අඩියක් පස්සට අරගෙන ඒ වේදනාව වේදනාව වශයෙන් දැනගන්න. කය දිහත් හරියට නිකන් අනුන්ගේ කයක් දිහා බලනවා වගේ බලනවා. කයට නිදැල්ලේ හුස්ම ගන්න ඉඩ දීලා අපි බලනවා මේ කය හුස්ම ගන්න හැටි. දැන් ආශ්වාසයක්ද සිද්ධ වෙන්නේ දැන් ප්‍රාශ්වාසයක්ද සිද්ධ වෙන්නේ කියලා අර ඒ අස්සට කෙනෙක් පුද්ගලයෙක් මමත්වයක් ගාවන්න නැතිව මේක හුදෙක් ආශ්වාසයක් මේක හුදෙක් ප්‍රශ්වාසයක් මේ හුදෙක් තද ගතියක් මේ හුදෙක් රළු ගතියක් මේ හුදෙක් උණුසුම් ගතියක් මේ හුදෙක් සිසිල් ගතියක් කියන ඔන්නය දෘෂ්ටි කෝණය අපි දිගට දියුණු කරනවා. දැන් මේ අන්දමින් දියුණු කරද්දී දියුණු කරද්දී අපිට තව ටිකක් ගැඹුරට යනකොට මේවා තව තව විස්තර පේන්න පටන් ගන්නවා. මුලදී නම් ඒ තරම් විස්තර පෙනුන්නේ නැහැ. නිකාං රළුවට තේරුණේ. හැබැයි තවත් ටිකක් අපේ සතිය දියුණු වෙනකොට විශේෂයෙන්ම සම්පජඤ්ඤය දියුණු වෙනකොට අපිට පුළුවන්කමක් ලැබෙනවා මේවා සම්බන්ධයෙන් සියුම් සියුම් මන්දමින් දැක ගන්න. දැන් පින්වත්නි මේ බඳු දියුණු කරපු කායානුපස්සනාවක් දියුණු කරපු වේදනානුපස්සනාවක් හරහා අපේ හිතේ ගොඩනැගිච්ච සතිමත් භාවය අපේ හිතේ දියුණු වෙච්ච ඒ සම්පජඤ්ඤය ඊට පස්සේ නිතැතින්ම ප්‍රයෝජනවත් වෙනවා චිත්තානුපසනාවක් වඩන්න. එනිසාම බුදුරජාන් වහන්සේ ඇත්තටම මතක් කරනවා මේ චිත්තානුපසනාවකට යම්ස කෙනෙක් අවතීර්ණ වෙනවා නම් හිත දිහා බලන්න හිතේ කෙලෙස් හඳුනා ගන්න හිතේ ස්වභාවය තේරුම් ගන්න යම්ස කෙනෙක් උත්සාහවන්ත වෙනවා නම් එයාගේ හිතේ සතිමත් භාවය සෑහෙන පමණකට තිබිය යුතුයි. සම්පජඤ්ඤය සෑහෙන පමණකට තිබිය යුතුයි කියන එක මතක් කරනවා. ආනාපාන සති සූත්‍රයේ චිත්තානුපස්සනා කොටසදී බුදුරයන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්ඛවේ මුට්ටස් සතිස්ස සම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි. මහන්නේ මේ හොඳට තහවුරු නොවෙච්ච සතියක් තියෙන සම්පජඤ්ඤයක් නැති තැනැත්තෙකුට මේ චිත්තානුපස්සනා කොටස මම අනුගැනව දාරන්නේ නැහැ. එහෙනම් අපි එක පාටම මේ හිත දිහා බලලා ඉහළ සඳුන ගන්න යාම වෙනුවට අපිට මුලින්ම පොඩ්ඩක් කායानुපසනාව කරහා ගිහිල්ලා වේදනානුපසනාව කරහා ගිහිල්ලා ඒ අවශ්‍ය කරන මූලික සුදුසුකම් ඒ කෙලෙස් හඳුනා ගැනීම පිණිස හිතේ පහළ වෙන ස්වභාවයන් තේරුම් ගැනීම පිණිස ඒ උමනා කරන කුසලතාවය අපි තුල දියුණු කරගත යුතු වෙනවා. ඊට පස්සේ අපේ නිතතින් මේක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. ආයි අපි අමුතුවෙන් බල කළා කරන්නත් අවශ්‍ය නැති තරම් යෝගාවචරයේ කර විදිහට හොඳට කායानुපස්සනාව වඩමින් ඉන්නකොට වේදනානුපස්සනාව වඩමින් ඉන්නකොට එයාට නිකම්ම හිත දිහා බැලෙනවා. හිතේ යම්සි ලෝභයක් පහළ වෙලා තියෙනවා නම් ආසාවක් පහළ වෙලා තියෙනවා නම් රාගයක් පහළ වෙලා තියෙනවා නම් දැන් ඔන්න හිතේ රාගයක් පහළ වෙලා තියෙනවා. දැන් ඔන්න හිතේ මේ ආසාවක් පහළ වෙලා තියෙනවා. දැන් ඔන්න ලෝභයක් පහළ වෙලා තියෙනවා. කියලා එයාට තේරෙන්න ගන්නවා. ඉතින් එතකොට එයා ඒ දිහා බලන්නේ අර කලින් මතක් කරපු අන්දමින් ඒ කියන්නේ අඩියක් පස්සට අරගෙන මේ ඇවිල්ලා රාගය මේ ඇවිල්ලා ලෝභය මේ ඇවිල්ලා අනුන්ගේ දෙයක් සම්බන්ධයෙන් මගේ හිතේ පහළ වෙච්ච රෝභයක් ඒකේ මගේ කැලලත් අයින් කළා තාට් ටිකක් එහාට ගියාම මේ ඇවිල්ලා හුදෙක් රාගයක් මේ ඇවිල්ලා හුදෙක් ලෝභයක් සමහරවිට අනුන්ගේ දෙයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් මේ ඇවිල්ලා ඔන්න විෂම ලෝභයක් කියලා යා බොහොම අවංකව නිහතමානීව කලබල නොවි මේ හිතේ දැන් බලපවත්නා ඒ රාග ස්වභාවය. හිතේ දැන් බලපවත්නා අපි හිතමු ආසාව, තණ්හාව හඳුන ගන්න උත්සාහන්ත වෙනවා. දැන් පින්වත් මේ අන්දමින් අපේ හිතේ පහළ වෙන රාගය වෙන්න පුළුවන් ලෝභය, තණ්හාව අපි මොන වචනේ පාවිච්චි කරත් ඒ හඳුනා ගැනීමම භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ දහමේ තියෙන සම්දිත්තික බබයි. කියන්නේ මේ දහම අපි දැන් වඩලා අනාගතයේදී ප්‍රතිඵල ලබා දෙන දහමක් නෙමෙයි. මේ දහම මේ මොහොතේ වඩලා මේ මොහොතේ ප්‍රතිඵල ලබා ගන්නා ලබා දෙන දහමක්. ඒතර සම්දිප්තික ධම්ම කියන මේ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න ඔය කාරණය. උන්වහන්සේ මතක් කරනවා මේ යම් අවස්ථාවක මේ හිතේ ලෝභයක් පහළලා තියෙනවා මේ හිතේ රාගයක් පහළලා තියෙනවා ආසාවක් තණ්හාවක් පහළලා තියෙනවා ඔන්න මේ හිතේ රාගයක් පහළලා තියෙනවා ලෝභයක් පහළලා තේනවා, ආසාවක් පහළලා තේනවා කියලා හොඳට දැනුවත් වීම මේ ධහමේ සම්දිට්ඨික ස්වභාවයක්. එතකොට අපි මේ රාගය පහළ සම්බන්ධයෙන් ලෝභය, තණ්හාව, ආසාව පහළ සම්බන්ධයෙන් අපිට චෝදනා කිරීම නෙමෙයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. අපි ඒ මේ කෙලෙසය ක්ලේශයක් වශයෙන් හඳුනා ගැනීම. ඒ අන්දමින් අපිට හඳුනා ගන්න පුළුවන් නම් දැන් ටික ටික අපි අර ඒක වීතික්‍රමණය කරන එක අඩු වෙන්න පුළුවන්. හිතන්න දැන් අපේ හිතේ යම්කිසි ලෝභයක් පහළ වුණා, ආසාවක් පහළ වුණා, රාගයක් පහළ වුණා. අපි කලින් නම් ඔන්න විෂමාචාරයකට ගියා. කාම මිත්‍යාචාරයකට ගියා. හැබැයි දැන් උත්සාහන්ත වෙනවා මේ සතිය දිනු වීම හරහා සම්පජඤ්ඤය දිනු වීම හරහා දැන් හිතේ බලපවත්න රාගේ රාගේ වශයෙන් තේරුම් ගන්න විෂම ලෝභේ විෂම ලෝභේ වශයෙන් තේරුම් ගන්න ඒ හරහා එක්තරාන්දමකින් ප්‍රතික්‍රියා දක්වන්නේ නැතිව ආවේගශීලී වෙන්න යන්නේ නැතිව මේ ක්ලේශයට වහල් වෙන්නේ නැතිව පොඩ්ඩක් අපි තුල සතිමත් භාවය සහවුරු කරගෙන ඉන්න උත්සාහන්ත වෙනවා. දැන් සමහර විට අපේ හිතේ බලපවත්නා රාගය, අපේ හිතේ බලපවත්නා විෂම ලෝභය අතිශය ප්‍රබල නම් සමහර විට අපි දැනුවත් තුනත් සතිමත් තුනත් ඒකත් කඩාගෙන ගිහිල්ලා විතික්‍රමණය වෙන්න පුළුවන්. නමුත් හැබැයි දිගට අපේ සතිමත් වීම දිගට කරගෙන යනවා. සතිපට්ඨානෙ දිගට වඩ아가ගෙන යනවා. දැන් ඔහොම කාලයක් තව තව දියුණු කරනකොට නැවතත් ඔන්න හිතේ රාගයක් පහළ වුණා, නැවතත් ඔන්න ආසාවක්, ලෝභයක්, කුෂම ලෝභයක් පහළ වුණා. ඔන්න දැනුවත් වුණා. දැන් හොඳටම හිත රාගයෙන් දැවෙනවා, විෂම ලෝභයෙන් දැවෙනවා. හැබැයි විතික්‍රමණය නොවි පාත්ව ගන්න පුළුවන් වෙනවා. දැන් එතකොට තවත් එක්තරා අන්දමක දියුණු මට්ටමක්. දැන් හොඳටම හැබැයි රාගයෙන් හිත දැවෙනවා. විෂම ලෝභයක් හිතේ ඇති වෙලා තියෙනවා. ඒ බව දන්නවා හොඳටම. හැබැයි අපි ඒක ඒකට අවනත වෙලා ඒකේ වහල් භාවයකටපත් වෙලා වීතික්‍රමන මට්ටමකට ගියේ නැහැ. දැන් ඔන්න තරන්දුමක දිනුවක් තියෙනවා. ඊට පස්සේ තවත් කාලයක් යනකොට අපි දිගට සතිමත් බව දිනු කරනවා සතිපට්ඨානය වඩනවා තවත් කාලයක් යනකොට හිතේ විෂම ලෝභයක් තණ්හාවක් ආසාවක් රාගයක් පහළ වෙනකොට ඒකේ ටිකක් කලින් අවස්ථාවකදීම හඳුන ගන්න පුළුවන් වෙනවා. කියන්නේ අර තරම් උච්ච මට්ටමකට යන්නේ දැවෙන මට්ටමකට යන්නේ ඊට කලින් හඳුන ගන්න පුළුවන් කමක් යෝගාචරයට ඇති වෙනවා. ඉතින් එතකොට ඒකාතකින් පහසුයි දැන් එයාට අර විතික්‍රමන මට්ටමකට කොහොමත් යන්නේ ඊට කලින්ම හිත බේර ගන්න පුළුවන්. හිතෙන් ඒ ඇතිවෙච්ච ආසාව, ඇතිවෙච්ච රාගය, තණ්හාව, විෂම ලෝභය හිමීට ඉවත් වෙලා යනවා. මොකද එයා අර ඒක පෝෂණය කරන එක නවත්තපු නිසා. දැන් අපි ඒ පිළිබඳව දැනුවත් වුණා නම් අඩියක් පස්සට අරගෙන විෂම ලෝභය විෂම ලෝභය වශයෙන් බලන්න උත්සාහත් වුණා නම් ඒ උත්සාහත් වීමම ඒ පියවරම සෑහෙන්න බලපෑමක් නැත්නම් ප්‍රබල බලපෑමක් එල්ල කරනවා විෂම ලෝභයට මොකද අපිමයි මේක පෝෂණය කළේ අපිමයි ඒකට තව තව අඩු වැඩි සැපෙව්වේ අපිමයි පොහොර දැම්මේ දැන් අපි අපි මේ පොහොර දාන එක නැවැත්තුවා අපි ඒකට ඒ ඔස්සේ හිතන එක නැවැත්තුවා. ඒ ඔස්සේ තව තව විතර්ක කරන එක නැවැත්තුවා. ඒ නිසා අර ඒකට අවශ්‍ය කරන පෝෂණය අපෙන් නොලැබීම නිසා ඒ ඌමනා කරන එයාට ඌමනා කරන ආහාර අපෙන් නොලැබීම නිසා ඒ විෂම ලෝභේ, ඒ රාගේ, ඒ තණ්හාව දැන් ඔන්න ක්‍රමානුකූල විය කියලා යනවා. දැන් පින්වත්නි ඔය කාරණාව තවදුරටත් බුදුරජාන් වහන්සේ ධම්මානුපස්සනාවේ විශේෂයෙන්ම නීවරණ පබ්බේදී විස්තර කරලා දෙනවා. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. යම් අවස්ථාවක හිතේ කාමච්ඡන්දයක් තියෙනවා. ඒ වෙලාවේදී හිතේ කාමච්ඡන්දයක් තියෙන බව ඒ යෝගාචරය දන්නවා. ඉතින් මේ මට්ටමට එනකොට ඒ සතිය සම්පජඤ්ඤය සෑහෙන දුරට ප්‍රබල වෙලා තියෙන නිසා ඒ දැනුවත් වීමම උනත් ප්‍රමාණවත් වේවි ඒ කාමච්ඡන්දේ හිතින් දුර වෙලා යනවා. එපමණකට මේ සතිමත් බව දැනුවත් බව සම්පජඤ්ඤේ ප්‍රබලයි මේ කෙලෙස් වලට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්න. ඉස්සර නම් ඉතින් අපි මෙතෙන්දී අසුබ භාවනාව වඩනවා, ඉතින් নানা ප්‍රකාර දේවල් කරනවා. නමුත් දැන් එච්චර යන්න අවශ්‍ය නැහැ. මොකද මේ සතිපට්ඨානය හොඳට කෙනෙක්ගේ හිතේ තහවුරුනාට පස්සේ අර විෂම ලෝභය, තණ්හාව, ආසාව ඒ තැන තියලා අපි ඒකට නතු නොවි ඒකේ වහල් භාවයට නොගිහින් ඒක මගේ කියා ගන්න නොගිහින් යම් අවස්ථාවක පුළුවන් වුණා නම් අපිට ඒකෙන් ඉවත් වෙලා එය දිහා බලන්න සතිමත් වෙන්න සම්පජානකාරී වෙන්න අන්න එතකොට ඒක දුර වෙලා යනවා. uppannassa kamachandassa pahino hoti tancha pajanati කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඊට පස්සේ තමයි යෝගාවචරයේ තවත් මේකේ ගැඹුරු අවස්ථාවකට එන්නේ. එයා හඳුන ගන්න ධම්මානුපස්සනා මට්ටමක් වගේ තැනකට යෝගාවචරයේපත් වෙනකොට එයාට ඇත්තටම හිතේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කිසිම බැඳීමකින්, උපාදානයකින් තොරව ඉන්න තත්වයක් පවා ටික ටික හදාගන්න පුළුවන්කමක් ඇති වේවි. අපි හිතමු එයා ධාතු මනසිකාරයක් වැඩුවා, නැත්නම් චිත්තානුපසනාවක්ම හරි වැඩුවා. ඉතින් මේවා වඩ වඩා යනකොට එයාට තේරෙනවා මේ ටික ටික උපාදාන ගැලවි ගැලවි යනවා. හිත ඇලෙන ගතිය අඩු වෙවි යනවා. දේවල් ග්‍රහණය කරන ගතිය අඩු වෙවි යනවා. දැන් දේවල් වල අනිත්‍ය ස්වභාවයක්, දුක් ස්වභාවයක්, අනාත්ම ස්වභාවයක් Tamanට වැටහෙනවා. ඉතින් මේ විදිහට දැන් තව තව නුවණක් විපස්සනා ප්‍රඥාවක් වඩමින් ඉදිරියට යන යෝගාවචරයාගේ හිත යම් අවස්ථාවකදී කිසිවක් ඇසුරු නොකර කිසිවක් උපාදාන නොකර නිදහස් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔන්න අවස්ථාව යා නිවැරදිව හඳුනාගත්තොත් එතෙන්දී කම්මැලි කියලා ආයෙත් වෙන අරමුණකට දාන්න යන්නේ නැතිව ඔය தত্ত্বය එයා පවත්වන්න උත්සාහන්ත වුණොත් දැන් එතකොට ඒ தত্ত্বය එක්තරාන්දමක තහවුරු වීමක්. තව තව හොඳට හිතේ ස්ථාවර වීමක්, හිතයට හුරු වීමක්. කිසිවක් ඇසුරු නොකර හිත පැවැත්වීමේ කුසලතාවයක් යෝගාවචරයට දිනු වෙන්න පුළුවන්. දැන් ඔන්න ඔය වගේ தত্ত্বයක හිත තියෙද්දී තාමත් අපේ හිතේ තියෙන ආශ්‍රව ධර්ම, අනුසය ධර්ම නිසා ආයමත් ගිහිල්ලා හිත රාගයකට ද්වේෂ මේ ලෝභයකට පැටලෙන්න පුළුවන්. මොකද අපි තාමත් මේ කෙලෙසුන්ගෙන් තොර භාවයක් ඒ අනුසය මට්ටමින් ආශ්‍රව මට්ටමින් දුරු කළා නැහැ. හැබැයි తాවකාලිකව හිත බැඳීම් වලින් උපාදාන වලින් නිදහස් කරගැනීමේ හැකියාවක් අර විපස්සනාව මුල් කරගෙන ඇති වෙලා තියෙනවා. තදංග නිබ්බුතියක් යෝගාවචරයේ తాවකාලිකව අත්දකින්න. ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණයක් తాවකාලිකව යා අත්දකින්න. හැබැයි ඉතින් තාම එක්තරා අන්දමක අවදානමක් තියෙනවා යම් හෝ අවස්ථාවකදී. සතිය දුර්වල වෙච්ච අවස්ථාවකදී ආයමත් ගිහිල්ලා කෙලෙස් වල පැටලෙන්න පුළුවන්. කෙසේ නමුත් දැන් ඒ රාගයෙන් තොර මට්ටම න යෝගාවචරයේ තියෙනවා. යෝගාවචරයේ දන්නවා. නත්ති මේ අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යම් අවස්ථාවක හිතේ තණ්හාවක් ආසාවක් ලෝභයක් රාගයක් නැත්තම් ඒ බවත් එයා දන්නවා. දැන් හිතේ තියෙන්නේ නොබැඳීමක්. හිතේ තියෙන්නේ උපාදාන නොකිරීමක්. හිත තියෙන්නේ සැහැල්ලුවෙන්. හිත තියෙන්නේ නොබැඳී. ඒතර ඔන්න ඔය தত্ত্বය යෝගාචරයේ තේරුම් ගත්තනම් මේ එතකොට ඒ தত্ত্বය තේරුම් අරගෙන ඒ தত্ত্বය හඳුනගෙන එයා ඉන්න උත්සාහවන්ත වෙද්දී සමහර විට එයාගේ හිතේ අර කියපු යම් හෝ හේතුන් නිසා ඒ කියන්නේ නැවතත් එයාගේ හිතේ අලුතෙන් ලෝභයක් හටගත්තොත් අලුතෙන් රාගයක් හටගත්තොත් අලුතෙන් තණ්හාවක් හටගත්තොත් ඒ தত্ত্বයත් එයාට හඳුන ගන්න පුළුවන්. දැන් ඒක බුදුරජාන් වහන්සේ ධම්මානුපස්සනාවේදී නීවරණ පබ්බේදී විස්තර කරනවා. අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. ඒ කියන්නේ කලින් තිබුණේ නැහැ මේ කාමච්ඡන්දයක් ආසාවක්. හැබැයි ඔන්න දැන් හට ගන්නවා. මොකෝ හේතුවකට දැක්ක යමක් දැක්ක දිසා ඔන්න හට ගන්නවා. එක්කෝ යමක් ඇහුණා ඇහුණ නිසා ඒක පාදක කරගෙන ඔන්න දැන් ආයෙත් ආසාවක් හට ගන්නවා. යමක් දැනුණා රසවින්දා ඒක නිසා ඔන්න ආයෙත් රාගයක් හට ගන්නවා. හිතට අරමුණක් ආව ඒ අරමුණ පාදක කරගෙන ඔන්න ආයෙත් හිතේ ආසාවක් රාගයක් හට ගන්නවා. කියලා මේ කලින් නොතිබිච්ච රාගයක් හටගන්නා ආකාරය පවවන්න යෝගාචරයට දැන් දැනගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ තරමට දැන් අර හිත පිරිසුදු වෙලා එක අතකින් කියනවා. මේ පිරිසුදු හිත දැන් යෝගාචර හඳුනගෙන. මේ පිරිසුදු හිත හඳුනාගෙන ඉඳද්දි ආයිත් හැබැයි ඔන්න ගිහිල්ලා හිතේ අරවන් ක්ලේශයක් පහළ වෙනකොට මෙන්න මේ බඳු ක්ලේශයක් හිතේ පහළ වෙනවා කියලා ඒ යෝගාචරය හඳුනගන්නවා. ඉතින් එතකොට ඊළඟට එයා මොකද කරන්නේ? මේ හඳුනා ගැනීමත් සමගම, මේ පිළිබඳ සතිමත් වීමත් සමගම, සම්පජානකාරී වීමත් සමගම සමහර විට එපමණ වුණත් ප්‍රමාණවත් වෙවි මේ ටික හිතින් දුර වෙලා යන්න. හිතින් නිකන් බොද වෙලා යන්න. දිය වෙලා යන්න. ආයෙත් එතකොට හිත සැහැල්ලු වෙනවා. උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහීනෝ හෝති තංච පජානාති. මේ ඉපදුන කාමච්ඡන්දය එයාට වමනා කරන පෝෂණය නොලැබීම නිසා ස්වභාවිකවම එයා දැන් වියකී යනවා, දිය වී යනවා, බොඳ වී යනවා, හිතින් ඉවත් වී යනවා. නැවතත් හිත පිරිසුදු වෙනවා. දැන් පිරිසුදු වුණාට පස්සේ යම් තාන් දුරකට ඒක අල්ල හිටින්නත් පුළුවන්. ඒ කියන්නේ පිරිසුදු භාවය හිතේ රැකිලා තියෙන්නත් පුළුවන්. පහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජාන. මේ දුර වෙලා ගිය කාමච්ඡන්දේ දැන් ආයේ යම් කාලයකට ඉපදුනේ නැහැ. ඒ කාලය තුල බොහොම සුවසේ කාමච්ඡන්දෙන් තොරව රාගයෙන් ඇලීමකින් තණ්හාවකින් විෂම ලෝභයකින් මේ මොහකින්වත් තොරව සුවසේ වාසය කරනවා. ඒ බවත් යෝගාවචරය දන්නවා. ඔන්න ඔය විදිහට පින්වත්නි අපි එහෙමනම් මේ හිතේ හටගත්තා වූ ඒ තණ්හාව හිතේ හටගත්තා වූ ආසාව දුරු කරන්න දහමක් ප්‍රගුණ කළ යුතු වෙනවා. ප්‍රතිපදාවක් වැඩි යුතු වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රතිපදාවක් යම්සේ යෝගාවචරයේ වඩනවා නම් එයාට පුළුවන් වේවි ටික ටික මේ විෂම ලෝභයෙන් හිත ඉවත් කරගෙන වාසය කරන්න. රාගයෙන්, ආසාවෙන්, බැඳීම් වලින්, ග්‍රහණයෙන්, උපාදාන වලින් හිත නිදහස් කරගෙන වාසය කරන්න ඔන්න යෝගාචරයේ ප්‍රායෝගිකව පුහුණු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලෝසෝති इति විදිත්වා ව්‍යාපාදං චිත්තස්ස උපක්ඛිලේසං පයහති. ද යෝගාචරයේ තේරුම් ගන්න මේ ලෝභය, විෂම ලෝභය පමණක් නෙමෙයි. ව්‍යාපාදේ කියන එකත් මේ හිතේ බලපවත්න උපක්ලේශයක්. ඒකත් හිතේ හටගත්තාම දැවීමක් තියෙනවා. ඒකත් හිතේ හටගත්තාම හිතට හරි බරයි. හිත ගිනි ගිනි ගත්තා වගේ. හිතේ නිවීමක් නැහැ. කියලා යා ඒ ඒ ක්ලේශයත් එයා හඳුනගන්න. මොකද්ද මේ ව්‍යාපාදේ ලක්ෂණය? නැවත නැවත මතක් කරලා දෙනවා. නැවත නැවත කේන්ති යනවා. නැවත නැවත තරහා එනවා. ඒක ඇති කලේ අහවලයි කියලා කෙනෙක් අල්ලගන්නවා එයත් එක්ක ගැටෙනවා ඔන්න හිතේ ද්වේෂයක් ඔන්න හිතේ ව්‍යාපාදයක් ඉතින් හටගෙන තියෙනවා ඉතින් ඔය මට්ටමත් අර කලින් විස්තර කරපු ආකාරයෙන්ම කෙනෙක් සතිපට්ඨානයක් දිනු කරගෙන යනකොට එයාට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා ඔය හැම එකක් ගානෙම මේ ප්‍රතිපදාව විස්තර කරන්න යන්නේ නැහැ මොකද එක හා සමාන ප්‍රතිපදාවක් තියෙනවා අපේ හිතේ යම් අවස්ථාවක දැන් ව්‍යාපාදයක් හටගෙන තියෙනවා නම් ඒ හටගෙන තියෙනවා කියලා යාට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් එයා එතකොට ඒ තේරුම් ගැනීම නිසාම ඒකේ වහල් භාවයෙන් අත මිදෙනවා. එයා දැන් පොඩ්ඩක් පස්සට වෙලා තමයි ඒක දිහා බලන්නේ. ඒකේ දුල läගගෙන, ඒක තුල බැහැගෙන, ඒක පෝෂණය කරගෙන ඒකේ වහල් භාවයකටපත් වෙලා නෙමෙයි දැන් ඉන්නේ. ඒකෙන් ඉවත් වෙලා. ඒකෙන් ඈත් වෙලා. ඔන්න ඔය මට්ටම එනකොට දැන් එයාට පුළුවන් වෙනවා දැන් ව්‍යාපාදයට තරහත් දේශයත් දැන් හිතේ තියෙන ආකාරය තේරුම් ගන්න. හැබැයි දැන් පෝෂණය නොකිරීම නිසා ඒක ටික ටික අඩු වෙගෙන අඩු වෙගෙන යනවා. බොඳ වෙගෙන බොඳ වෙගෙන යනවා. අර කලින් විස්තර කරපු ආකාරයට මේ ප්‍රතිපදාව යම්ස කෙනෙක් දිගින් දිගට දියුණු කරා නම් එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ द्वේෂයේ මේ නැත්තම් ව්‍යාපාදයේ මුල් මුල් මට්ටම් වලදීම හඳුනගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේවා මේ විදිහට දිනු කරගෙන යනකොට නැත්නම් අඩු කරගෙන යනකොට දැන් එයාට පුළුවන් වේවි යම් හෝ අවස්ථාවකදී හිත සම්පූර්ණයෙන්ම ද්වේෂයෙන් නිදහස් වුණා නම් ව්‍යාපාදයෙන් නිදහස් වුණා නම් ඒ ව්‍යාපාදයෙන් නිදහස් වෙච්ච හිත හඳුනගන්න. ද්වේෂයෙන් නිදහස් වෙච්ච හිත හඳුනගන්න. ඒ තුල කාලය ගත කරන්න. දැන් තවත් මෙතනදී යමක් එකතු කරන්න පුළුවන් ඇත්තම අපේ හිතේ ද්වේෂයක් තියෙනකොට රාගයක් තියෙනකොට අපි තුල යම්කිසි සක්‍රීය බවක් ලොකු ආත්මීය ගතියක් පුජ්‍යල භාවයක් වර්ධනය වෙලා එනවා. හැබැයි අර ද්වේෂයෙන් තොර මට්ටමේදී රාගයෙන් තොර මට්ටමේදී ලෝභයෙන් තොර මට්ටමේදී එහෙම අර මම පිළිබඳ හැඟීමක් ලොකු පුජ්‍යල භාවයක් ඉදිරිපත් නොවීම නිසාම කෙනෙකුට කම්මැලි හිතෙන්නත් පුළුවන්. නමුත් හැබැයි නිකලස් හිත ඒ පැත්තෙන් බලනවා නම් හරි ශාන්තයි. හරිම සාමකාමී. දැවීමක් නැහැ. ඒක තියෙන සරල භාවයක්, ශාන්ත භාවයක්. ඉතින් අන්නේ බව අපි තේරුම් අරගෙන මේ දැවෙන එක නෙමෙයි අවශ්‍ය වෙන්නේ හිත නිවන එක. කෙලෙස් වලින් බැටකන එක නෙමෙයි අවශ්‍ය වෙන්නේ කෙලෙසුන්ගෙන් තොරව හිත පවත්වන එක. කියලා එහෙනම් යෝගාවචරයේ මේ පැත්තට අපේ හිත හරව ගන්න අවශ්‍යයි. නැත්නම් හිත පුරුදු වෙලා තියෙන අර වගේ මොකක් හෝ අල්ලගෙන කේන්ති ගනිමින් වාසය කරන්න. මොකක් හෝ අල්ලගෙන හිත රාගයෙන් දවමින් වාසය කරන්න. තමයි පුරුදු වෙලා තියෙන්නේ. අපි මේ පැත්තකට හිත හැරෙව්වොත් ඒ පැත්තටමයි හැරෙන්නේ. හිතන්නේ අම් අවස්ථාවකදී අපිට රාගයක් හිතේ ආවා. අපි ඒක මතක් කළා ඒකටම මේ උල්පන්දන් දුන්නා අන්තිමට හිත රාගෙන් දැවුණා සමහරට වීතික්‍රමණයකුත් වුණා. ඉතින් ගහගෙන ගියා දිගටම. ආයෙත් ඔන්න හිත රාගයක් ආවා. ඒකටත් ඒ විදිහටම ගියා. ආයෙත් හිත රාගයට ආවා. ආයෙත් ඒ විදිහටම ගියා. ඉතින් අපි මේ විදිහට රාගයට නැවත නැවත නතු වෙමින්, වහල් වෙමින් නම් කාලය ගත කරන්නේ. කාලයක් යනකොට ඇත්තටම ආයෙ අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. හිත නිතැතින්ම රාගයටමයි ඇල වෙලා තියෙන්නේ. රාගයටමයි බර වෙලා තියෙන්නේ. රාග සිතුවිලිමයි නිතැතින්ම හිතට එන්නේ. අය අපි අමුතුවෙන් හිතන්න කියලා උවමනාවක් නැහැ. අහවල් දේ මතක් කරගන්න රාගසිතවිල්ලක් ගන්න එබඳු කාම අරමුණක් හිතට ගන්න කියලා උත්සාහවන්ත වෙන්න අවශ්‍ය නැහැ. හිත නිතැතිම්ම දැන් මේ පැත්තෙන්මයි දුවන්නේ. දැන් හිත රාග රක්ත වෙලා, රාග බරිත වෙලා. අන්න ඒ වගේ නතු වීමක්, මේ පැත්තට ඇලවීමක් අපේ හිතේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේමයි ද්වේෂයටත්. අපි නැවත නැවත මතක් කරගන්නවා නම් අපිට වෙච්ච යම්කිසි අකටයුත්තක්, අපිට වෙච්ච හානියක්, යම්සි කෙනෙක් කරපු නරකක් නැත්නම් අපේ දෙයක් හානි කිරීමක් යා මෙහෙම කරා මෙහෙම කරා කියකේ අපි ඒක නැවත නැවත හිතේ පැසව පැසව කාලය ගත කරන්න ගත කරන්න. ඒ පැත්තටම හිත නැඹුරු වෙනවා. ඒ පැත්තටම හිත ඇලවෙනවා. දැන් නිකන් වෙලාවක් අපි හිටියානම් ඒ වෙලාවදී නිතැතිම්ම ස්වභාවයෙන්ම හිතට ඒ ද්වේෂ බරිත හිත ඒ සිතවිල්ල ඒ නිමිත්ත නිතැතිම්ම එන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ නැතියක්, අන්න ඒ වගේ බරවීමක්, ඒ පැත්තට ඇලවීමක් ද්වේෂ බරිත වීමක් අපේ හිතේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි යම් හෝ ක්ලේශයක් අපේ හිතේ බලපවත්වන්න ඉඩ දුන්නොත් එයාට හොඳට ගෙය තලා ගන්න, පැදුර එලා ගන්න ඉඩ දුන්නොත් අනිවාර්යයෙන්ම ඉතින් මේ පැත්තටම හිත ඇලවෙනවා, මේ පැත්තටම හිත බර වෙනවා, ඒකම හිතනවා. අන්තිමට හිතට නිදහසක් නැහැ. මේ පැත්තටම ඇලවෙච්ච, ඒකටම නතු වෙච්ච, ඒකටම වහල් වෙච්ච හිතක් බවට අපේ හිතපත් වෙනවා. ඒ නිසා අපි මේ කෙලෙස් ගැන දැනුවත් වීම ඊටාම වැදගත්. කෙලසුන්ගෙන් තොරව හිත පැවැත්වීම ඊටත් වඩා වැදගත්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. මේ ක්‍රෝධය කියන එකත් හිතේ පහළ වෙන උපක්ලේශයක්. ඒතර ක්‍රෝධය කියලා කිව්වහම අර සාමාන්‍ය ද්වේෂයටත් එහා ගිහිල්ලා සමහරවිට අනිත් අනිත් කෙනෙක්ට තර්ජනය කරන අනිත් කෙනෙක්ට ගහන, බනින, පලිගන්න එයාගේ වස්තුව විනාශ කරන, එයාගේ ජීවිතය පවා විනාශ කරන, සමහරවිට තමන් එක කේන්ද කියලා තමන්ව විනාශ කරගන්න, සියදිවි හානි කරගන්න තත්ත්වයක් දක්වා බොහොම ප්‍රබල අන්දමකින් ක්‍රියාත්මක වෙන මට්ටම ක්‍රෝධයක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම ඉතින් අර හිතේ හටගත්ත එක්තරාන්දමකින් කියන සියුම් ක්ලේශයක් වර්ධනය වෙලා වර්ධනය වෙලා ඒකේ අතිශය ප්‍රබල මට්ටම් දක්වා විහිද යාමක්. ඉතින් අපිට අර සතිමත් භාවයේ දුර්වල නම් අපි වඩපු භාවනාවක් සතියක් නැත්තම් ප්‍රතිපදාවක් අපි ගාව නැත්තම් අපිට මේ හිත අර තරම් ක්‍රෝධයට ලක් වෙලා කෙනෙක්ගෙන් පරිගන්න අවස්ථාවේදී නැත්තම් එයාගේ දෙයක් විනාශ කරන අවස්ථාවේ එයාගේ ජීවිත හානියක් කරන අවස්ථාවේදී එතෙන්දී පවා ඉතින් අපිට අපිව ගලව ගන්න අමාරුයි. මොකද ඒ තරමට හිත ක්ලේශයට නතු වෙලා ක්ලේශයට ලක් වෙලා ක්ලේශයේ වහල් භාවයකට ලක් වෙලා ඒ නිසා ක්‍රෝධය නිසා ඉතින් අප්‍රමාණ දේවල් ලෝකෙ සිද්ධ වෙනවා. පවුලක් ඇතුලේ සහෝදර සහෝදරයන් අතර අඩදබර ඇති වෙනවා. ස්වාමි භාර්යාවන් අතර අඩදබර ඇති වෙනවා. එහෙම නැත්නම් පවුල් පවුල් දෙකක් අතර අඩදබර ඇති වෙනවා. එහෙම නැත්නම් ගම් දෙකක් අතර අඩදබර ඇති වෙනවා. පාසල් දෙකක් අතර අඩදබර ඇති වෙනවා. රටවල් දෙකක් අතර අඩදබර ඇති වෙනවා. ඉතින් මේ අන්දමින් අද මුළු ලෝකේ පුරාම මෙන්න මේ ක්‍රෝධය, වෛරය, ద్వේෂය පැතිරිලා තියෙනවා. ඒක මම අමුතෙන් විස්තර කරන්න දෙයක් නෑ. මේ පින්වුතුන් මේවා දන්නවා. ඒ නිසා අපිට තේරෙනවා මේ කෙලෙස් යම්සේ පුඤ්ජලයේ හිතේ බලපවත්වනවා නම් එයා නිකන් වහලෙක් තමයි. ඒ ක්ලේශේ වහලෙක් වගේ තමයි එයා කටයුතු කරන්නේ. ඒකයි මේ බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ. ඒ කෝදං කෝදෝ චිත්තස උපක්ඛිලේසෝති ඉති විදෙත්වා කෝදං චිත්තස උපක්ඛිලේසම් පජහති. යම් අවස්ථාවක යම්සේ ක්‍රෝධයක් පහළලා තියෙනවා කෙනෙක්ගෙන් පලි ගන්න හිතෙනවා එයාගේ දෙයක් හානි කරන්න, විනාශ කරන්න, එයාට අවඩක් කරන්න, ඝාතනය කරන්න යම්ස කෙනෙකුට හිතනවා නම් ඒක තේරුම් ගන්න අවශ්‍ය මේ ක්ලේශයක් පහළලා තියෙන. මේලා ද්වේෂයක් පහළලා තියෙන. මේ ක්‍රෝධයක් පහළලා තියෙන. ඒක තේරුම් අරගෙන අපිට ඒකෙන් හිත මුදව ගන්න යම් පමණක උත්සාහයක් දැරිය යුතු වෙනවා. ඒතර කෙනෙක් එහෙමනම් උත්සාහන්ත වෙන මේ ක්‍රෝධයක් හිතේ හට නොගන්නා අන්දමින් ජීවත් වෙන්න. අපි සමාලාවට මෛත්‍රී භාවනාව වඩන්න කියනවා, මෛත්‍රිය දියුණු කරන්න කියනවා. ඒවත් හොඳ උපක්‍රම. අර සතිපට්ඨානය වගේ දෙයක් වඩීමේදී තමයි යෝගාවචරයට මේ මුළු ක්‍රියාදාමයේ තේරෙන්න ගන්න. ක්‍රෝධේ ක්‍රෝධේ වශයෙන් හඳුනා ගන්න. ද්වේෂේ ද්වේෂේ වශයෙන් හඳුනා ගන්න. ව්‍යාපාදේ ව්‍යාපාදේ වශයෙන් හඳුනා ගන්න. තරහව තරහව වශයෙන් හඳුනා ගන්න. හිතේ හටගන්නා නොරුස්නා ගතිය නොරුස්නා ගතිය වශයෙන් හඳුනා ගන්න. කියන්නේ මුල් කාලේදී එකපාරට මේ නොරුස්නා ගතිය හඳුනා ගන්න බෑ. මොකද ඒක සියුම්. හැබැයි ඒක ඊට පස්සේ වර්ධනය වෙනවා අපි හිතමු තරහක් බවට. සමහරට ඒක ඔන්න හඳුන ගන්න පුළුවන්. සමහරට කෙනෙකුට ඒකත් බෑ. ඔන්න ඒක ටිකක් එහාට ගිහිල්ලා ඔන්න ද්වේෂයක් බවට පත් වෙලා. සමහරට ඒක හඳුන ගන්න පුළුවන්. කෙනෙකුට ඒකත් බෑ. ඒකත් ඔන්න එහාට ගිහිල්ලා සමහර විට අන්න කෙනෙක්ගෙන් ගිහිල්ලා යාගේ ජීවිත හානියක් කරන්න නැත්නම් වස්තු හානියක් කරන්න එයාට ගහන්න බනින්න ඉදිරිපත් වෙන මට්ටම ඒ ක්‍රෝධ මට්ටම ඔන්න කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් නම් එතනින් නතර වෙන්න පුළුවන් නම්, එතනින් තිරින්ග තද කරගන්න පුළුවන් නම්, එතනදී හික්මෙන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. නමුත් අර සතිපට්ඨානයක් වඩන්න වඩන්න අර මුල් මුල් මට්ටම් වලදී එයාට මේක තේරුම් බේරුම් කරගන්න, එතන හිත පාලනය කරගන්න, තමන්ව দমনය කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් එතෙන්දී තමයි බුදුරජාන් වහන්සේ යම් යම් උපමා දෙමින් මේවා මතක් කරන්නේ. යම් හෝ අවස්ථාවක තමන්ගේ හිතේ මේ බඳු ද්වේෂයක්, මේ බඳු ක්‍රෝධයක්, පහළලා ඒ පැත්තට තල් වෙලා යනවනම් තේරුම් ගන්න කියනවා හරියට නිකන් මේ අශ්ව කරත්තයක් පදවගෙන යද්දී ඒ අශ්වයන්ගේ පාලනයක් රහිත වීම නිසා ඔන්න එක පැත්තකට ඇදිලා යනවා වැරදි මාර්ගයකට වැරදි පැත්තකට අපි තුමු කානුවක් පැත්තකට ඔන්න කරත්තේ ඇදිලා යනවා නම් එතෙන් ඉතින් රථාචාර්යයා නිකන් ඉඳලා හරියන්නේ නැහැ එතනට තමයි යා තෝන්නලුව පාවිච්චි කරන්න තියෙන්නේ. එතෙන් තමයි යා අශ්වයින්ව මෙහෙවන්න තියෙන්නේ. මෙහෙवला හරි පාරට, නිවැරදි මාර්ගයට, ඒ කාණුවෙන් ඉවතට, ඒ අවදානමෙන් ඉවතට රතේ හසුරුව ගන්න ඒ තැනැත්තා දැනගත යුතු වෙනවා. එයා නිකම්ම නිකන් තෝන්නලුව අල්ලන්ගෙන හිටියා කියලා වැඩක් වෙන්නේ නැහැ. අපිට තෝන්නලුවක් ඒ රතාචාර්යයට තෝන්නලුවක් දීලා තියෙන්නේ. ඒ සඳහායි. යම් හෝ අවස්ථාවකදී මේ රතය වැරදි පැත්තකට යනවා නම් අවදානම් මගකට පිවිසෙනවා නම් එතෙන්දී රතේ නිවැරදි මාර්ගයකට අවදානමකින් තොර තත්වයකට පත් කරගන්න තමයි මේ තෝරනලුව දීලා තියෙන්නේ. ඔන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ උපමාවෙන් කියන්නේ යම්ස කෙනෙක්ගේ හිතේ පහළ වෙච්ච ද්වේෂය, හිතේ පහළ වෙන මේ ක්‍රෝධය යා හඳුනගෙන ඒ පැත්තේ මේ හිත යන්න නොදී, ඒකේ වහල් භාවයකට ලක් වෙන්න නොදී, වීතික්‍රමණයක් වෙන්න නොදී හිත බේරා ගන්න එක හිත ඒකෙන් වළක්ව ගන්න එක ඒකෙන් මුදව ගන්න එක ඒ තනත්තාගේ වගකීම බවට පත් වෙනවා. ඒකට තමයි යාගේ තෝරන අනුවල තියෙන්නේ. ඒක තමයි යාගේ සතිමත් භාවය වෙන්නේ. ඒ Taman දන්න උපක්‍රමයක් පාවිච්චි කළා. ඒ වැරදි මාර්ගයේ යන Tamanගේ හිත වළක්වා ගත යුතු වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා උපනාහෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා උපනාහං චිත්තස්ස උපක්ඛිලේසං පජහති. දැන් උපනාහ කියන ගතිය ඇත්තටම අර තවදුරටත් ක්‍රෝධය අධික වෙලා අන්තිමට ඒක නිකන් යට තැම්පත් වෙලා තියෙනවා. නිකන් වෛර බැඳ ගන්නවා. උපනාහය කියලා කියන්නේ වෛරයම තමයි. ඒ කියන්නේ දැන් ඒ වෙලාවේදී යා සමහරලාවට පලිගත්තේ නැහැ. අර තවත් අනිත් තැනත්තාට ගහන්න බනින්න එයාට හානියක් කරන්න ඉදිරිපත් උනේ නැහැ. මොකද තාම අවස්ථාව ලැබිලා නැහැ. හැබැයි ඒ වෛරය හිත යට තියාගෙන ඉන්නවා. හරියට නිකන් අර අලු යට ගිනි පුඟුරු තියාගෙන ඉන්නවා වගේ මේ වෛරය හිතේ යට තැම්පත් වෙලා තියෙනවා. අවස්ථාව ආපු ගමන් පලි ගන්නවා. වගේ තත්ත්වයක් මේ වෛරය තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තේරෙනවා දැන් මේ හිතේ හටගන්නා කෙලෙස් හරිම ප්‍රබලයි. හරිම වංචනිකයි. ඒවැය ක්‍රියාත්මක භාවය විවිධයි. ඇතම් කෙනෙක් ඉන්නවා හිතේ දේශයක් හටගත්ත ගමන් ඉතින් ක්‍රියාත්මක වුණා, එකෝ බැන්නා, එකෝ ගැහුවා, ඉතින් ඒක සමහරට යාර ඉක්මනට අමතක වෙලත් යනවා. තවත් කෙනෙක් ඉන්නවා ඒක සමහරට ඒකත් කරා හැබැයි නැවත නැවත පරිගන්න. නැවත නැවත ඒකම ඒකම මතක් කර කර අනිත් තැනත්තාට රිදවනවා. තවත් කෙනෙක් ඉන්නවා හැබැයි එකපාරටම ඒක ක්‍රියාත්මක කරන්න ගියේ නැහැ හැබැයි යට තියාගෙන ඉන්නවා. යට ඒක ඒක පැහැව පැහැව තියාගෙන ඉන්නවා හැබැයි අවස්ථාවක් ආපු ගමන් ඔන්න පරිගන්න. අවස්ථාවක් ආපු ගමන් අර තැනත්තාට හානියක් කරනවා. ඔන්නේ උපනාහය කියලා කියන්නේ ඔන්න ඔය අර හිත යට තියාගෙන වෛර කරමින් ඒක බද්ධ වෛරයක් බවට පත් කරගත්ත මට්ටම තමයි උපනාහයක් කියලා කියන්නේ. දැන් ඉතින් ඒක සමහර ලාවට දිගට පවත්වන්න ගියොත් මේ භවයේ පමණක් නෙමෙයි ඊළඟ භව වලට පවා යන්න පුළුවන්. එපමණකට හානි කරයි. එපමණකට භයානකයි. ඒකයි මේ අපේ යෝගාවචරයෙන් වශයෙන් අපි මේ හැම දෙයක්ම කළා තේන එහෙනම් මේ කෙලෙස් හඳුනගන්න. කෙනෙක් සතිපට්ඨානයක් වඩලා තියෙන මේ කෙලෙස් හොඳින් හඳුනගෙන ඒවෙන් හිත මුදව ගන්න. කෙලසුන්ගෙන් තොර මට්ටම තේරුම් ගන්න. කෙලසුන්ගෙන් තොර මට්ටම තේරුම් අරගෙන කෙලසුන්ගෙන් තොරව හිත පවත්වන්න උත්සාහවත් වෙන්න. එතකොට ඒ தත්වෙම තමයි බුදුරජාණන් වහන්සේ සතර සම්‍යක් ප්‍රධාන වීරවලදීත් මතක් කරලා දෙන්නේ. එතෙන්දි භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් අවස්ථාවක හිතේ දේශයක් මතුවලා තියෙනවා නම් ඕනම අකුසලයක් මත වෙලා තේනවනම්. ඒතර ඒ අකුසලය හිතින් ඉවත් කිරීම සඳහා ඒ තනත්තා වීරයක් ආරම්භ කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඡන්දයක් මේ අකුසලෙන් හිත මුදවා ගැනීම සඳහා කැමැත්තක් ඡන්දයක් ඇති කරගත යුතු වෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති. යා හිතේ කැමැත්තක් ඇති කරගන්නවා මේ දැන් හිතේ පහළලා තියෙන මේ අකුසලයෙන් හිත නිදහස් කරගත යුතුයි. ඒ සඳහා දැන් එයා වීරයක් ආරම්භ කරනවා. ඒ සඳහා කටයුතු කරනවා. සමහරට දැඩි වීරයක් යොදනවා. වීරයක් යොදලා ඒ ක්ලේශය හිතින් ඉවත් කර ගන්නවා. විවිධ ක්‍රම තියෙන්න පුළුවන්. කෙසේ හෝ උපක්‍රමයකින් හිත ක්ලේශුන්ගෙන් නිදහස් කර ගන්නවා. ඉතින් එහෙමනම් අන්නේ බඳු කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගෙන පැවැත්වීම සඳහා යම්සි කුසල ඡන්දයක් කෙනෙකුට අවශ්‍යයි. ඒ වගේමයි හිතේ කෙලෙස් නැත්තම් ඒ කෙලෙස් නැති භාවය රැකගන්නත් කෙනෙක්ට ඡන්දයක් වමනාවක් අවශ්‍යතාවයක් ඇති විය යුතු වෙනවා. ඒකයි අමෝහ අවස්ථාවක හිතේ ක්ලේශයක් නැත්තම්. උදාහරණ කියන්නේ ඒ කෙලෙස් නැති භාවය පවත්වන්න ඒක රැකගන්න තව විනාඩියක් තව පැයක් නික්ලේශීව වාසය කරන්න එයාගේ හිතේ යම්සි කුසල ඡන්දයක් අවශ්‍ය අවශ්‍ය විය යුතුයි. ඒ සඳහා වීරයක් ඇරඹිය යුතුයි. එදා යම්සි වෑයමක් දැරිය යුතුයි. ඒ සඳහා උත්සාහන්ත විය යුතුයි. මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ කෙලෙස් සම්බන්ධයෙන් ඒ සම්‍යක් ප්‍රධාන වීරවල මුල් අවස්ථා දෙකේදී විස්තර කරලා තියෙනවා. දැන් තවදුරටත් ඉතින් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා මක්ඛෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා මක්කස්ස මක්ඛං චිත්තස්ස උපක්ඛිලේසම් පජහති. දැන් මේ මක්ඛ කියලා කියන්නේ මකු බව කියන එක. අපිට කාගෙන් හරි විවිධාකාර උදව් ලැබිලා තියෙනවා. ඒ උදව් වලින් හැබැයි මෙයාගේ හිතේ තියෙන මකුභාවයෙන් ඒ උදව් සලකන්නේ නැති ගතිය. ප්‍රතිඋපකාර නොකරන ගතිය. ඒව හැල්ලුවට ලක් කරන ගතිය. ಗುಣමකු වෙන ගතියක් තමයි අපේ හිතේ ඇති වෙන්නේ. කෙනෙක්ගේ හිතේ මකුබව තියෙනවා නම් එයාට තවත් කෙනෙක් කරපු දෙයක් ලේසියෙන් මතක තියෙන්නේ ඒක නිකන් හැල්ලුවට ලක් කරනවා. ඒක නිකන් අවඥාවට ලක් කරනවා. කිසිම ප්‍රතිඋපකාර කරන ගතියක් කෘතවේදීත්වයක් ඒ බඳු හිතක නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මකු බවක්. ඒ ಗುಣ මකන ගතියක්. ඒ ලැබපු උපකාරය නිකන් අවඥාවට සැහැල්ලුවකට හැල්ලුවකට ලක් කරන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම යනවා පලාස කියන ගතිය. ඉතින් දැන් තවත් කෙනෙක්ගේ ගුණයක් දැකලා ඒක නිකන් හැල්ලුවට ලක් කිරීමක්. තව සිල්වතෙක් වෙන්න පුළුවන්, ගුණවතෙක් වෙන්න පුළුවන්, බුද්ධිමතෙක් වෙන්න පුළුවන්, ප්‍රඥාවන්තෙක් වෙන්න පුළුවන්, සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. ඒ හැබැයි ඒ තැනත්තාව Taman නිකන් හැල්ලුවට ලක් කළා, ಗುಣ මකලා තමයි කතා කරන්නේ. ඉතින් ඔන්න ඔය මක්ක පලාස කියන දුර්ගුණ කෙලෙස් අපේ හිතේ හටගන්නා උපක්ලේශයන් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒකාතකින් බැලුවහම අපේ හිත මහා කෙලස් ගොඩක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ලෝකෙ මිනිස්සු ඉතින් කටයුතු කරන්නෙම මේ කෙලස් ගොඩේ වහල් භාවයට ලක් වෙලා. ඉතින් අපි අපිත් ඇතම් නැතම් කාරණාවලදී ඇතම් නැතම් අවස්ථාවලදී මේ විවිධාකාර කෙලස් වල වහල් භාවයෙන් කටයුතු කරනවා වෙන්න පුළුවන්. නැත්නම් අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපේ හිතේ සතියක් බලපවත්වන්නේ නැති ප්‍රමාදීව කටයුතු කරන වෙලාවන් වලදී අවස්ථාන් වලදී අපි කෙලෙස් වල ග්‍රහණයට හසු වෙලායි තියෙන්නේ. කෙලෙස් වල අතකොළුවක් බවට පත් වෙලායි තියෙන්නේ. කෙලස් කියන විදිහටයි අපි වැඩ කරන්නේ. අපි ඇවිල්ලා කෙලස් වල වහල් භාවයෙන් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒකයි මේ බුදුරජාන් වහන්සේ නැවත නැවත භික්ෂුන් වහන්සේලාට මතක් කරන්නේ, දේශනා කරන්නේ මේ හිතේ පහළ වෙන මකු භාවය, ಗುಣ මකු භාවය මේවා කෙලස් බව අඳුරගන්න. මේවට වහල් වෙන්නේ නැතුව ඉන්න උත්සාහත් වෙන්න. යම් හෝ අවස්ථාවකදී Tamanට නිකන් ඒ අනුන් කරපු උපකාරයක් ගැන හිත නිකන් හැල්ලු කරලා සලකනවා. ಗುಣ මකන ගතියක් හිතේ තියෙනවා තවත් සත්පුරුෂයෙකුගේ ගුණයතුන්ගේ තියෙන ගුණය නිකන් හැල්ලුවට ලක් කළා ගුණ මකලා කතා කරන ගතියක් හිතන ගතියක් අපේ හිතේ පහළ වෙලා තියෙනවා නම් ආ දැන් මේ හිතේ පහළලා තියෙන මකු බවක් දැන් මේ හිතේ පහළලා තියෙන ಗುಣ මකු බවක් කියලා නිවැරදිව නිහතමානීව අවංකව තේරුම් ගත යුතු වෙනවා. ඉතින් මේ දේවල් අපේ හිතවල පහළ වෙන්න පුළුවන්. මොකද මේ දේවල් එකපාරටම අපේ හිතේ දුර නැහැ. ඉතින් කෙලෙස් බරිතයි අපේ හිත. ඉතින් එතකොට එහෙනම් මේ දේවල් අපේ හිතවල පහළ වෙද්දී තමන්ට තමන් චෝදනා කරන්න යෑම වෙනුවට දැන් පුළුවන් නම් අර කලින් කෙලෙස් වලට අපි ක්‍රියාත්මක වුණ අන්දමටම දැන් ඔන්න හිතේ මකු බවක් පහළලා තියෙනවා. දැන් ඔන්න ಗುಣ මකන ගතියක් තමයි මේ හිතේ තියෙන්නේ. මේක සුදුසු නැති දෙයක්. මේක නොකල යුත්තක්. මේක ඇවිල්ලා උපක්ලේශයක්. මේ උපක්ලේශය හිතින් දුරු කළගත යුතුයි. කියලා එහෙනම් ඒ යෝගාචරය ඉදිරිපත් විය යුතු වෙනවා. කටයුතු කරගත යුතු වෙනවා. එතකොට තමයි යාගේ හිතේ ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තක් දියුණු වෙන්නේ. මකු භාවයක්, ಗುಣ මකු භාවයක් වෙනුවට කෘතවේදීත්වයක් පහළ වෙනවා. යම්ස කෙනෙක් කරපු පුංචි හෝ උපකාරයේ මතක හිටින්. ඒ පුංචි හෝ උපකාරයට කෘතවේදීත්වයක් හිතේ බලපවත්වන්න. අන්න ඒ බඳු ගුණයක් දියුණු කරන මට්ටමේදී එහෙම නැත්නම් අපේ හිතෙන් නිතතින් මෙන්නේ ಗುಣ මකන ගතියක්. ඒ අනිත් කෙනෙක් කරපු දේ හැල්ලුවට ලක් කරන ගතියක්. ඒ උපකාරයේ ලේසියෙම නිකන් අමතක කළා දෙන කරන ගතියක්. හරිය නිකන් දිය දිය මතු පිට ඉලක්ක ඇඳ වගේ ඒ නිකන් මැකිලා යනවා අපිට අමතකයි මතක් වුණත් ඒක දෙයක් නෑ කියලා අත්හැරලා දානවා. ඒ පිළිබඳ කිසිම කෘතවේදීත්වයක් හිතේ නෑ. ඒ වගේම අනිත් කෙනෙක්ගේ ගුණයක් දැකලා අපිට ඒක කෙරෙහි මුදිතාවක් පහළ වෙන්නේ, ඒ කෙරෙහි ගෞරවයක් ඇති කරගන්න සාදු කියන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ ඒක නිකන් මකලා දානවා. ಗುಣ හැල්ලුවට ලක් කරනවා. ඉතින් ඔන්න වගේ දුර්ගුණ අපි ගාව තියෙනවා ඒවා විශේෂයෙන්ම උපක්ලේශ වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ වත්තුපම සූත්‍රයේදී අපිට කියලා දෙනවා. එහෙනම් පින්වත්නි අද අපි උත්සාහත් වුණා ටිකක් මේ උපක්ලේශවල ඉදිරියට යන්න විස්තර කරන්න. ඉතින් තවත් උපක්ලේශ ගණනාවක් අපිට විස්තර කරන්න සිද්ධ මේ ඉස්සරහට තියෙනවා. ඉතින් අද අපි ඇත්තටම උපක්‍රේෂ 6ක් විතර දේශනා කළා. ඉතින් මේ සූත්‍රයේ ඉදිරියට යන්න නම් මේ ටික විස්තර කරගෙන අපිට ආයුධ වෙනවා. ඉතින් අද දවසේ අපි මේ තේරුම් ගත්ත විවිධ උපක්‍රේෂයන් අපේ හිතවල පහළ වෙන අවස්ථාවන් වලදී ඒවට තැනක් නොදී ඒවට වහල් නොවි ඒවට නතු නොවි ඒවයේ බැලේ බවට පත් නැතිව කටයුතු කරන්න අපි උත්සාහන්ත වෙ යුතුයි ඒක තමයි සතිපට්ඨානය වඩලා අපි නික්ලේශී හිතක් පිරිසුදු හිතක් නැත්තම් විසුද්ධ වෙච්ච හිතක් පවත්වනවා කියලා කියන්නේ. මොකද සතිපට්ඨානය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේම ඒ කායනෝ යම්බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ඔන්නේ සත්තානං විසුද්ධියා කියන එක තමයි ඇත්තටම අපි මේ කතා කරන්නේ. කොහොමද මේ අපේ හිත විසුද්ධියකට ලක් කරන්නේ? පිරිසුදු වීමකට කර පිරිසුදු වීමකට ලක් කරන්නේ. හිත හොදන්නේ කොහොමද?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 හොඳයි පින්වත්නි අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ එමත් නැත්නම් තම තමන්ගේ කමටහන් මුල් කරගෙන යම්ස කෙනෙක්ට ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් වார்த்தාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා